එකින් එකට අරමුණු කිහිපයක් ගොස් ඇති බවත් වැටහෙයි. ඒ අනුව පිටගිය සතිය ලෙස හඳුන්වන්නේ කුමක්ද? පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔව් අඩු ගන්න ඊට පිට යෑම දත යුත්තක්. ඊට පිට යෑම කියන එක අපිට නිරීක්ෂණය කළ හැක්කක්. ඊට පිට යෑම කියන එක අපිට විග්‍රහ කළ හැක්කක් කියලා දන්නවනම් ඊට පිට යෑම පිළිබඳ අපි වශී භාවයක් ඇති වෙනවා. මගේ ඊට පිට යන්නේ ඒ කාර්මුණ නෙමෙයි අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඊට පස්සේ අරමුණේ පැනපැන ඉඳද්දිම දන්නවා අරමුණේ මේ මූල කර්මස්ථානේ නැහැ කියලා. අන්න ඒක තමයි අපි භාවනා ලෝකේ ලැබලා තියෙන උසස්ම දැනීම. නන්නත්තර වෙච්චාම නන්නත්තර වෙලාද බව දන්නවා. නන්නත්තර වෙලා තියෙන්නේ අසවලා කියලාත් දන්නවා. ඊට පස්සේ ආපහු එන්න ඕන තැනක් දන්නවා. ඕක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඕක තමයි අරස්සාව අපිට තියෙන. ඒ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. අපි සති ධර්මයේ අරස්සා කරනවා නම් සති ධර්ම හැම වෙලාවෙම අපි අරස්සා කරනවා. ඉතින් මේක දැනුමක් විදිහට අපි සලකන්නේ නැහැ. අපි මේක එකන ලෝක විද්‍යාඥයෝ ඉතිහාසඥයෝ කියපුවා ඔළුවේ දාගන්නවා මිසක් මගේ හිත නන්නත්තර වෙන තැන දන්නේ නැති නිසා දැනගත්තත් අපි පහත් කළ සලකන නිසා අපිට කවදාකවත් මරණ මොහොතේදී කර්ම නිමිත්ත මොන වගේ එකක් වෙයිද? ගති නිමිත්ත මොන වගේ එකක් වෙයිද? කර්මය මොන වගේ එකක් වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් අපි යන්නේ මරණයට කිසිම සූදානමක් නැතුව. දැන් බලනවා අරමුණක් දීලා මෙයාට ඉඩ ලැබුණොත් මෙයා මොකටද පණින්නේ? එයා තමයි කර්ම නිමිත්ත වෙන්නේ අපිට මරණ මොහොතේ. එයා තමයි ගතිය වෙන්නේ. ගති නිමිත්ත වෙන්නේ. ඕන්න අපි ඉද දුන්නොත් හිතට මෙයා තමයි කම්ම නිමිති, කම්ම කම්ම නිමිති, ගති නිමිති වෙන්නේ. මෙයාගේ හැඩේ මෙහෙමයි කියලා. මොකද යන්නේ කෙහෙල් ගහ ගන්නද, පොල් ගහ ගන්නද කියලා. මේ දැනුම විතරමයි දැනුම කියන්නේ. අනික සේරම මේකට දෙවෙනි. ඉතින් ඒ නිසා මේකට සාදර වීමම විපස්සනා අනුගහිතයක්. ඒ නිසා ඕක ඔය ඔය සාදර වීම ඇති කෙනාට කවදාකවත් ওই දැනුම නොලැබියන්නේ. වසංගන්නම බෑ. හිත පිට යන එක තමයි මට දැනගන්න ඕන කියලා හිතාගන්න. මගේ අඩුපාඩු ටික දැනගන්න ඕන. මේක සර්වඥාන්සේ සඳහන් කර දෙනවා විද්‍යාවට අවිද්‍යාවට ප්‍රතිභාග ධර්ම විද්‍යාව. අවිද්‍යාව කියන්නේ නොදැනීම. නොදැනීම ගැන දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ. මම මෙච්චර පිට යන සුළුයි. මගේ හිත මෙච්චර සතිමත් නැහැ. මගේ හිත මෙච්චර අසතිමත් කියලා දන්නේ විතරමයි සත්‍ය මේ දැනුම කියන්නේ. අපි මොනවද මේ දැනුම කියලා දැන් දාගෙන ඉන්න ඔළුවේ කක්කාවක්. කවුදෝ කොහෙදෝ මැරිච්ච මිනිහෙක් කියපු කතාවක්. මේක නෑ මේක සජීවී. මගේ ඉද දුන්නොත් මගේ හිත පණින්නේ මෙතෙන්. නිකන් කෙහෙල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා බලාගෙන ඉන්න පුළුවන් නම් මිත්‍ර සීලිව වැඩි කල් දුවන්නේ නෑ ඔයා. ඒ නිසා මේක ළඟදිම තමයි මේකට ප්‍රතිඵල ලැබෙයි. මේ ආකල්පේ මේකට කියන යෝනිසෝමනසිකාරය කියලා මේ ආකල්පය වුණේ කරලා තියෙනවා. පිටියම් පිළිබඳව මම මිත්‍ර සීලි වෙනවා. නොබෝ කලකින් තොරතුරු ලැබෙයි. අවසරයි සාරයි. දරුවන් සරණයි.